සිත තුළ හැදෙන ලෝකේ සිතේම මැවෙන ලෝකේ අපි හිතින්ම ලෝකයක් හදාගෙන හිතින්ම සැප දුක් විඳින අය අපිට මේ පේන ඇහෙන දැනෙන හැම දෙයක්ම අපේම සිත තුළ නිර්මාණය වන මායාව විඥානයේ මායාව හරි ප්‍රබලයි විඥානයේ මායාව අභියස සියල්ලෝම අසරණයි. ඔබ මෙහි මොහොතේ ඔබගේ අත තබාගෙන සිටින්නේ කොහෙද? ඒ අතට මේ මොහොතේ යමක් වදිනවද? එතන දැනෙන්නේ තද ගතියක් නෙමෙයිද? ඔබ දැස් ඇර මේ මේ මොහොතේ ආවට බලනවද? එතන ඔබට පෙනෙන්නේ වර්ණ ටිකක් නෙමෙයිද? හැඩතලයක් නෙමේද? ඔබේ කනට මේ මොහොතේ ශබ්දයක් ඇහෙනවද? ඒ ඇහෙන ශබ්දේ ඔබ හිතන සිතුවිලි තිබෙනවද? ඔබේ නාසයට මේ මොහොතේ දැනෙන ගඳ සුවඳට සිතුවිලි තිබෙනවද? ඔබේ දිවට දැනෙන රසට දෙයක් අන්නාසි රසක් එහෙම දෙයක් එනවද? ඔබේ නාසයට දැනෙන ගන්ධේ පිච්චමල් සුවඳක් එහෙම දෙයක් දැනෙනවද? ඔබේ ඇහැට පේන වර්ණේ පොතක් මේසයක් තියෙනවද? එහෙම දෙයක් ඇහැට එනවද? ඔබේ කනට ඇහෙන ශබ්දේ කපුටෙක් බල්ලෙක්ගේ ශබ්දයක් එනවද? නැහැ නේද? අපේ අතට දැනෙන කිසිම තද ගතියක නමක් තියෙනවද? නෑ නේද? මේ නමක් කොහෙද තියෙන්නේ? අපේ සිතේ හැදෙන චිත්ත රූප කියන්නේ වෙනමම ස්වභාවයක්. මේ භෞතික කිසිදු න්‍යායකට අදාළ නැති චිත්ත නියාමයක්. හැබැයි කිසි දවසක අපට මේ කිසිවක් කිසිවකින් වෙන් කරන්න බෑ. එකම ස්වභාවයක් මුළු විශ්ව ධාතුවම පවතිනවා. ඒකම ස්වභාවයේ අප වෙන වෙනම වෙන්කර දකින්න උත්සාහ කරාට වෙන්කර කර කර නම් දැම්මට වෙන්කර කර සිත චිත්ත සංඥා ඉපැද්දුවාට ඒක කවදාවත් සත්‍යක් වෙන්නේ නැහැ. මායාවක්. හරියට අර දුමක් යනවා වගේ. ඔබ දුමක් දැකලා තියෙනවා. ওই දුම යන්නේ උඩ පාවි පාවි ඔබ වලාකුළු දැකලා තියෙනවා. ඒවැයි සත්‍යක් තිබෙනවද? වලාකුළු වලින් මැවෙන හැඩතලවල හාවෙක්, මුවෙක්, ගෝණෙක් ඉන්නවද? නැහැ නේද? නමුත් ඔබ අහස දිහා බලාගෙන සිටිනවා නම් පොඩි පොඩි වලාකුළු එකතු වෙලා ලොකු හැඩතල මවනවා. ආයි ලොකු වලාකුළු කැඩිලා තව තව හැඩතල මවනවා. මේ හැඩතල වලට අපි ගාව නම් තියෙනවා. ඒක රවුමක්. අරක හතරස්. එතන හාවෙක් වගේ. මෙතන මේ වගේ අපිට එක එක හැඩතල වලට නම් තියෙනවා. අපිත් හරියට අර වලාකුළු අහසෙත් ගා වෙලා යන හැඩතල වලට නම් දානවා වගේ. අපේ මේ එන අරමුණු වලට අපි නම් දානවා. ඇස කන දිව නාසය කය මන මේ ආයතන වලින් සාධන ඒ අරමුණු සංඥා වලට අපිම චිත්ත නාමයන් සකස් කරනවා. මහා නුවණක් ඕනි මෙහි සත්‍ය දකින්න නම්. මේ නාමයන් යන මොනවද? අපිට මේ දැන දේවල් මොනවද? මේ දැනීම දැනීමක් පමණයි. අදිවචන සම්පස්සයට පටික සම්පස්සයක්. ධර්මයේ තුල සඳහන් වන වටිනාම සම්දිස්ථානයක් තමයි මේ ස්පර්ශය කියන්නේ. තදංග පස්සපච්චය. බුදුන් වහන්සේ මේ වචනේ දේශනා කරනවා. තදංග පච්චපස්සය. මහණෙනි එයත් ස්පර්ශයෙන්මයි පැමිණෙන්නේ. මේ කියන්නේ කොහොමද මේ? බුදුන් වහන්සේ පෙන්නනවා මේ පටික සම්පස්සේට අදිවචන සම්පස්සයක් කියන තැන ඒ ආකාර ඒ ලිංග ඒ නිමිති ඒ ಉದ್ದೇಶ ඇති කල්හි ඒ ආකාර ඒ ලිංග ඒ නිමිති ඒ ಉದ್ದೇಶ ඇති අදිවචන සම්පස්සයක් හටගනී පටික සම්පස්සයක් කියන්නේ අපි කිව්වා ඇසට එන්නේ කිරණයක් කියලා. කිරණයක් නම් කිරණයක් තමයි ඒ වදින්නේ. ඒ කිරණේ නැමී අපේ සිතුවිලි වලින් උපදිනවා ඒට චිත්තයක්. ඇහැට එන්නේ කිරණයක් වුණාට ඇස විසින් හදලා දෙනවා අපිට සිතුවිලි. එන්නේ කිරණයක් හැදෙන්නේ සිතුවිල්ලක්. ඔබ මේ මොහොතේ දැස් අරින්න. ඔබට දැන් පෙනෙන දේ බලන්න. එතනින් ආවේ ආලෝක හැඩතල නෙමේද? අන්ධකාරයක් නම් ඔබට පෙනීමක් නැහැ. එහෙනම් ඔය ආපු ආලෝක හැඩතලයට සිත තුළින් සිතුවිලි හැදුනා නේද? ඔබ දැස්සර බලනකොට ඔබ දැක්කේ අඹගහක්, බිත්තියක්, අහසක්, පොළොවක් කුමක්ද ඔබට දැන් පේන්නේ? ඒ අරමුණයි. ඒ අරමුණමයි සිත කියන්නේ. ඒ ඔබට ඒ අරමුණේ ඔබ දැක්කේ මොනවාද? නමක්. එහෙම නමක් එළියේ තියෙනවද? නෑ. නමුත් අපි සිතුවිලි නේද මේ හදන්නේ. ඒවා බාහිර තියෙනේවද? නෑ. අපිමයි හදන්නේ. එතකොට මේ සංඥා කියන්නේ සිතුවිල්ල කියන්නේ කුමක්ද? මේක අතිශයින් ගැඹුරු විෂයක්. ඔබ ගැඹුරෙන් ගැඹුරට යනවා නම් මේ අභිඥා ඥානවලට ඔබට ඒ දකීමේ ඥානෙ තියෙනවා නම් ඒ ධම්මචක්කුසය ඔබගේ පහළ වෙලා තියෙනවා නම් ඔබේ තරම්ම දියුණු නම් ඔබට තවත් ගැඹුරට මේ දේ දකින්න පුළුවන්. මෙතන තියෙන්නේ ස්පාක් වීමක්. තේරෙන භාෂාවෙන් සමාජයේ කතා කරන වචනෙන් කියනවා නම් ස්පාක් වීමක්. යම්කිසි ඔබ දන්නවා කරන්ට් එකේ වයර් දෙක රතු පාටයි නිල් පාට වයර් දෙක එකට ගෑවුණොත් ස්පාක් වෙනවා. පොඩි ගින්දරක් පන්නනවා චටස් ගාලා. මෙන්න මේ ස්පාක් වීම මෙතන යමක් සිද්ධ වෙනවා. ඔබ බලන්න හිරු එළියට කණ්ණාඩියක් ඇල්ලුවාම දිලිසෙනවා. ඒ දිලිසෙන එක ස්පාක් වේවක්. ඔබ පොළවට තට්ටුවක් දානකොට මේ මේසෙට තට්ටුවක් දානකොට ශබ්දයක් එනවනම් එකපාරටම එනේ ශබ්දේ තමයි ස්පාක් වීම. එතකොට මෙතන චිත්ත ශක්තිය කියන්නේ කොහෙවත් එහෙම ඔබ හිතන ආත්මීය කිසිම දෙයක් නෙමෙයි. ඔබට මේ අරමුණට සිතුවිල්ලක් එනවා කියන්නේ එතන තියෙන චිත්ත ශක්තියක්. එතන ස්පාක් වීමක්. එතන ධ්වනියක්. එතන කම්පනයක්. එතන ශබ්දයක්. ඕන භාෂාවකින් මේ භාෂාවේ ඕන වචනයක් මෙතනට මොන විදිහට පාවිච්චි කරත් මේ දේ අර්ථකත් නිරූපණයකටයි ඔබ උත්සාහ කරන්නේ. නමුත් මෙතන දැනෙන දැනීමක්මයි තියෙන්නේ. ඒකයි ඥානෙට හසු වෙනවා කියන්නේ. ඒ සිතුවිල්ලක් කියලා අපි පෙන්වන දේ මායාවක්. ඒ සිතුවිල්ලේ මායාව ගැඹුරින් දැකීමයි ඥාණයෙන් දැකීමෙන් සිද්ධ වෙන්නේ. ඥාණය කියන්නේ සිතුවිල්ලක් නෙමෙයි. ඔය සිතුවිල්ලෙන් පෙන්නන්නේ ඔතන මේසයක් පුටුවක් ඇඳක්. නමුත් ඥාණයට හසු වෙන්නේ එහෙම දෙයක් නෙමෙයි. මේසයක් ඇඳක් පුටුවක් කියලා එකක් බාහිර නැහැ. මේ සිතුවිල්ලක් හටගත් එකක්. ඒක චිත්තයක්, ධොනියක්, ශබ්දයක්. කුමන විදිහට ගත්තත් මෙතන සංඥාවක් තමයි උපදින්නේ. සංඥා තමයි මේ සේරම. ශබ්ද සංඥා, වර්ණ සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොටබ්බ උණුසුම සීතල හැම දෙයක්ම සංඥාවක්. ඔබ සංඥාවක් විතරක්ම දකිනවා නම් ඔබට මේ ලෝකේ ගිලිහෙනවා. එයයි සත්‍යය. ශබ්දේ ශබ්දයක් පමණයි. මෙතන සංඥාවකින් තමයි ඔය එන ශබ්දේ තීව්‍රතාවය තමයි දැනීම විඳීම ඒ තීව්‍රතාවය තමයි ශබ්දේ එන තීව්‍රතාවයේ නම් දීම තමයි මෙතන කපුටගේ shabdේ බල්ලගේ shabdේ මේ වෙනසට ඇඩතල වලට නාමය. අපි කියනවා මේ ධර්මයේ අවබෝධ කරගන්න පහසුව සඳහා පෙරමතකයෙන් ගලපලා බලනවා කියලා. හැබැයි මෙතන පෙරමතකය කියලා දෙයක් නැහැ. නමුත් මේක තේරුම් ගන්න මුල් අධ්‍යයනයේ අපි එහෙම කතා කළාට එහෙම දෙයක් නැහැ. මෙතන සිද්ධ වෙන්නේ මීට පෙර යම් shabdයක් ආවද මේ මොහොතෙත් ඒ shabdේ නම් එන්නේ ඒ shabdේට තියෙන හැඩතලෙ. යම් මොහතක shabdයක් යනකොට තිබුණු ඒ හැඩතල සංඥා ඒ shabdයයි එකටයි තියෙන්නේ ගැට ගැහිලා. ඒකම මේ මොහොතේ යමක් එනවනම් ඒ හැඩතල ඒ shabdේ එනවනම් ඒට ඒ සිතමයි සකස් වෙන්නේ. ඒ සංඥා මේ සංඥා වෙන්නේ එකයි. පෙර සංඥා නව සංඥා වෙනවා කියන එකයි ධර්මයේ තුල තියෙන නිවැරදිම විග්‍රහය. පෙර සංඥා නව සංඥා. අපි කියනවා පෙර මතකයෙන් ගලපලා බලනවා. නෑ. නිවැරදිම විග්‍රහය එහෙම කිව්වත් කොහොම කිව්වත් එකම අර්ථයක් තමයි ඔබට හමුවන්නේ. ඒ කියන්නේ මීට කලින් ධ්වනිය මේ ධ්වනිය මෙතන කම්පන සංඛ්‍යාත සමාන වීමක්. මේක බොහොම විද්‍යාත්මකයි. අපි ඉන්නේ අවිද්‍යාව, මෝහ ගන, අන්ධකාර අපි මේ ඇත්ත දන්නේ නැති නිසා. මෙතන සිත කියලා දෙයක් ඇත්තටම නැහැ. මෙතන ස්වභාවික සංසිද්ධියක් තමයි මේ තියෙන්නේ. දේ දුන්නක් කියලා ඔබ දැක්කත් ඒක දේ දුන්නක් කියන්නේ අපි එහෙම දෙයක් නෑ. අපේ ඇස්වල තියෙන ඒ වර්ණකානුව ඒ හැඩතල අනුව මේ අපි කියනවා වර්ණ හතක් ගැන. ඒක අපේ මේ ලෝකයේ කෝටි 800ක් ජනගහණය ඉන්නවා නම් මේ මේ ලෝකයේ ඉන්න කෝටි 800ම ජනගහණය මනුස්ස ජනගහණය යම්කිසි ඇසක් සකස් වෙනවා නම් එකම ස්වභාවයකට ඒක සකස් වීමක් තියෙනවා. ඒක බාහිර තියෙන දෙයක් නෙමෙයි. ඔබ විශ්වාස කළත් නොකළත් ඔය ඇසට සකස් වෙන දේ ඒ මනුස්ස ශරීරයක මේ සබහාදාමේ නිර්ණායකයක් වන මේ අපි කතා කරන ඇස කියන්නේ හටගෙන නිරුද්ධ වන ධර්මතාවයක්. පවතින ඇහක් නැහැ. මස් ඇහැට නෙමෙයි ඇහ කියන්නේ. නමුත් මේ එතන ඔබ දැක්කොත් මේ චක්කු කියන ඒ මෙතන ප්‍රසාදේ සකස් වන්නේ එතන ඒ මෙම සෑම මිනිස්සෙගෙම චක්කු ප්‍රාසාදය ප්‍රකාශ සකස් වෙන ස්වභාවය එකමයි ඒ ස්වභාවයටයි. ඒක බාහිරට අපි ගැට ගැහුවට පළක් නැහැ. සෑම කෙනෙක්ම සිත තුළින් ලෝකයක් හදාගෙන ජීවත් වෙනවා. ඒක චිත්ත ලෝකයක්. චිත්ත ලෝකයක් කියන්නේ භෞතික තියෙන ලෝකයක් නෙමෙයි. චිත්ත කියන්නේ සිතුවිලි. සිතුවිලි වලින් හැදෙන ලෝකයක් බාහිර නැහැ. අපි කතා කරන්නේ කොළ පාට, කහ පාට, රතු පාට, නිල් පාට, දම් පාට එහෙම නැත්නම් අපි කතා කරන්නේ ගහකොළ, නාගස්, නුගගස්, සඹගස් ඒ ඒ මොන ගත්තත් ඒවා බාහිර නැහැ. බාහිර එකම ස්වභාවයයි. නමුත් අපි කතා කරන්නේ චිත්ත ස්වභාවයක් කියන්නේ මේ සිතුවිලි ගොන්නක්. සිතුවිලි ගොන්නක සිතුවිලි ගොඩක සිරවුණු සිතුවිලි ලෝකයක හිරවුණු මේ මිනිස්සයා කියන ඒ සිතුවිල්ල සිතුවිල්ම සිතුවිලි වල මායාවක කොටු වෙලා අපි සිතුවිලි වලින්ම හදාගත්ත චිත්ත ලෝකයක අතරමං වෙලා අපිට ඒකෙන් ගොඩේමක් නැති වෙලා අපි ඒක තුල සිර වෙලා චිත්තේන නියති ලෝකෝ කියුවේ ඒකයි සිත තුල හැදෙන ලෝකයක් රෝහිතත් ලෝකේ බාහිරින් හොයන්න එපා. ඒකයි හරි. බුදුන් වහන්සේ දේශනා කරන ඊ타ම ඍජු නිවැරදි ධර්මපරයක්. ලෝකෝ ලෝකෝ කියන කිංචනාම ලෝකං වදේ අන්න බුදුන් වහන්සේ දේශනා කරනවා. සලායතන ලෝකෝ ලෝකෝ. සලායතන ඔබට පුළුවන් සලායතන සූත්‍රය තුල මේක දකින්න. මේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ ලෝකේ කියලා. සලායතන ලෝකෙටයි. ජාතිධම්ම සූත්‍රය තුළ බුදුන් වහන්සේ මනාකොට පෙන්නනවා. අපි මේ බුද්ධ දේශනා බුදුන් වහන්සේ පෙන්නන දේම තමයි මේ සත්‍ය බුදුන් වහන්සේ පෙන්නන සත්‍ය කුමක්ද කියලා. ඔබට ගලපලා දෙනවා පමණයි. උන්වහන්සේ බුදුන් වහන්සේ ලෝකෙට හෙළ කරන පාරම සත්‍යයක් තියෙනවා. එයයි සත්‍යය. එය ඔබ හොඳින් නිරීක්ෂණය කරත් ඔබ හොඳින් සම්මර්ෂණය කරත් ඔබටම අවබෝධ වෙන්න ගන්නවා ඒ පරම සත්‍යම බව. එබට ඒට ඔබ විවෘත මනසක් ඔබට තියෙනවා. අන්තවලට නොයන මහා විවෘත මනසකට මේ දේ ග්‍රහණය වෙනවා. අසකන දිව නාසය කියන ආයතන මගින් හැදෙන ලෝකයක්. සලායතන ලෝකෝ ලෝකෝ. ආයතනය හැදෙන හැටි බුදුන් වහන්සේ දේශනා කරනවා. ජාති ධම්ම සූත්‍රය තුළ. ජාතිය නම් කීම. අපි කතා කරනවානේ මේ ජාතිය ඉපදීම. මේ ඉපදිලා තියෙන කෙනෙක් පුජ්‍යලෙන් නෙමෙයි. මේ ඉපදිලා තියෙන කෙනෙක් පුජ්‍යලෙක් කියලා කෙනෙක් නැහැ. ඇත්තටම මේ ඔබට තියෙනවා කියලා ඔබ හිතන හැම දෙයකම එකතුවයි ඔබ කියන කෙනෙක් කියන්නේ. මෙතන පුටුවක් තියෙනවා, මෙතන අම්මා ඉන්නවා, දරුවෝ ඉන්නවා, ගෙයක් තියෙනවා, ඉර තියෙනවා, හඳ තියෙනවා, පොළොව තියෙනවා කියලා තියෙනවා කියනවනම් එතන කෙනෙක් ඉන්නවා කියන අදහසයි තියෙන්නේ. ඒක චිත්ත නිර්මාණයක්. එහෙමනම් ජාතිධම්ම සූත්‍රයේ ජාතිය පනවනකොට බුදුන් වහන්සේ පෙන්වන්නේ මේ අසකන දිව නාසය මගින් ගත්ත මේ එන අරමුණු හැඩතල නිසා සිතක මැවෙන ලෝකයක්. එතනින්ම සකස් වෙන જાතියක්, භවයක්. ඉන් එහා දෙයක් මේකේ නැහැ. මේ ධර්මයේ තුල ඔබට ඔය ඔබගේ සිතුවිලි වලින් හදාගත්ත නිකන් අර ආටිෆිෂල් ධර්මයක් තියෙනවා නම් එහෙම නැත්නම් ඔබ විසින් හදාගත්ත යම් කිසි සිතුවිල්ලක ඉන්නවා නම් ධර්මයේ කියලා මේකයි කියලා ඒකත් සිතුවිල්ලක් පමණයි. යථාර්ථය කියන්නේ සිතුවිල්ලක් නෙමෙයි. ඒක යථාභූත ඥාණයෙන් දැකිය යුතු වෙනවා. එහෙමනම් ස්කන්ධානම් පාතිභාව ආයතනම් පටිලාභෝ අයං උත්තේ ಜಾති කියන තැනට එන්න ඕනි. එතනයි උපත. ඇසේ උපතයි මහණෙනි උපතයි. ස්කන්ධානම් පාතිභාව ආයතනම් පටිලාභෝ අන්න ආයතන ඇස කන දිව නාසය නැමැති ආයතනවල පටිලාභයයි. ಜಾතිය වෙන්නේ. ආයතන හටගන්නේ ස්කන්ධය නිසායි. මේ සේරම එකටයි තියෙන්නේ. මේ එන අරමුණේ මේ සේරම තියෙන්නේ. මේ මොහොතේ ඔබේ සිතට එන අරමුණ කුමක්ද? හොඳින් බලන්න. ඒක ශබ්ද අරමුණක්ද? වර්ණ අරමුණක්ද? ගන්ධ අරමුණක්ද? රස අරමුණක්ද? උණුසුම සීතල නැමැති කයට දැනෙන පොට්ටබ්බ අරමුණක්ද? නැත්නම් මනසින්ම ඇදුණු චිත් සිතුවිලිම අරමුණක්ද? මේ ద్వාර හයෙන් ආයතන හයෙන් තමයි අරමුණ වෙන්නේ. මේ ආයතන හයෙන් පිට අපිට අරමුණු නැහැ. එහෙනම් මේ එන අරමුණු තමයි අපිව රවට්ටලා තියෙන්නේ. සිතුවිලි. අපි ඒවට කොටු වෙලා ඉන්නේ. ඒකට රැවටිලා ඉන්න තාක් අපි මායා වලල්ලට සිර වෙලා ඉන්නවා. අපි අපේම සිතේ වහලෙක් වෙනවා. අපේ හිරගෙදර අපේම සිතුවිලි ඇතුලේ තියෙන. ඒ සිතුවිලි අපේම සිතේ සිරකරුවා අපිමයි. අපිට ඒකෙන් මිදීමක් නැහැ. මොසිත අභිබවා යන්න ඔබට බැරි නම් ඔබ එකෙන් මිදෙන්නෙත් නැහැමයි. එහෙනම් මේ සත්‍ය දකිනවා කියන්නේ මේ සිතුවිල්ලේ මායාව දකින එකයි. දැන් මෙතන ඔබටම තියෙනවා එතකොට විශාල අභියෝගයක්. සිතන්නේ සිතින් නම් මේ සිතත් මායාවක් නම් මේ සිතේ මායාව මායාවෙන් කොහොමද අවබෝධ කරන්නේ? අන්න ඒක ඇත්ත. එයයි සත්‍ය. කවදාවත් මේ මායාවට මායාව අවබෝධ කරන්න බෑ. ඒක නිසා ඔබ කොච්චර හිතුවත් ඔබට මේ දේ අවබෝධ කරන්න සිතකට බෑ. එහෙනම් කවුද මේක අවබෝධ කරන්නේ? කොහොමද කියන්නේ මේක මේ සිත අවබෝධ කරනවා කියලා? මේකේ මහා ගැඹුරු ධර්මයක් ඔබට පේනවා. ඒක පණිවිඩයේ යමෙක් අවබෝධය තුලින්ම පැවසිය යුතු වෙනවා. මේ සිතේ මායාව අවබෝධ කරන්නේ සිත නෙමෙයි. විඥාන මායාව විඥාණයට අවබෝධ කරන්න බෑ. ඒ නිසයි මේකේ ඔබ දකින්න වටිනාම තැන තියෙන්නේ ඥානයේ අවදි වීමයි. ඔබට මේ සිතට එන අරමුණේ සත්‍ය දකින්නවා කියලා ඔබ අපි කිව්ව සත්‍ය දකින්න කියලා. අපි කිව්ව සිතට එන අරමුණ මේ සිතට අරමුණක් ආපු බව දැනුනේ කොහෙටද? ඒක සිතුවිල්ලක් කරගන්න එපා. ඔබ හොඳින් සිහිය පවත්වන්න නිවැරදි දිශානතියට. මේ මොහොතේ ඔබේ සිතට යම් අරමුණක් එනකොට ඒ අරමුණ දකින්නේ සිතින් නෙමෙයි. ඒක අවදි කරගන්න ධම්ම චක්කුසේ. මේ පේන ඇහැට යහගිය දැකීමක් පේනවා මේ ධම්මචක්කුසේට. සාමාන්‍ය ඇසකට නොපෙනෙන බොහෝ දේ ඥානයට හසු වේ කිව්වේ එකයි. එහෙමනම් සිහිය කියන්නේ නුවණ කියන්නේ සිහිය කියන්නේ සිතුවිලි නෙමෙයි. උදාහරණයක් විදිහට ඔබ හිතන්න ඔබට ලුණු රහ ගැන කාට හරි කියන්න පුළුවන්ද? ඔබ කියනවා ලුණු රහ මෙහෙමයි. ලුණු රහ මෙහෙමයි. ලුණු රහ මේ වගේ. කවදාවත් ඔබට ලුණු රහ වචනෙට කියන්න බෑ. ඒකෙන් ඔබට වැටහෙන්න ඕනි එහෙනම් මේ ලුණු කියන කාලා දැනෙන දැනීම වචනෙට පෙරලන්න බැරි නම් ඒක සිතුවිල්ලක් නෙමෙයි. ලුණු රහ ගැන පුළුවන් නම් පොතේ ලියලා කවදා හරි පෙන්වන්න ඉවර කරන්න. ලුණු රහ මේකයි කියලා ඔබට ඒත් ලියන්න බෑ. ඇයි මේක කවදාවත් භාෂාවකට ගන්න බෑ. ඒකට හේතුව භාෂාව තියෙන සිතුවිල්ලට කොටු වෙලා. සිතුවිලි මායාවේම නිර්මාණයක් තමයි මේ භාෂාව. භාෂාවත් මෙතනදී බොරුවක් වෙනවා, සිතුවිලිත් මායාවක් වෙනවා. පරම සත්‍ය කියන්නේ සත්‍ය කවදාවත් සිතුවිල්ලට ගන්න බෑ. සත්‍ය ඔබට දැනෙන දෙයක්. ලුණු ඔබට දැනෙන දෙයක්. ලුණු රහ පොතක ලියන්න බෑ. ලුණු රහ ඔබට කාටවත් කියන්න බෑ. ඒක ඔබටමයි දැනෙන්නේ. මේ ලෝකේ ධර්මතාවයක් තියෙනවා. ඒ ධර්මතාවය අවබෝධ කරනවා නම් මේ සිතුවිල්ලේ මායාවක් බොරුවක් බවයි ඔබ අවබෝධ කරන්නේ. මේ සිතම මායාවක් බොරුවක් බවයි ඔබට අවබෝධ වෙන්නේ. මේ සිත විසින් කියන කිසිවක්ම සත්‍ය නෙමෙයි. බොරුවක්මයි. මේ සිත කියනවා අතන අබගහක් තියෙනවා. මේ සිත කියනවා මෙතන කපුටෙක් ඉන්නවා. මේ සිත කියනවා අතන දේ දුන්නක් තියෙනවා. මේ සිත කියන එකක්වත් සත්‍ය නෙමෙයි. ඔය ඔක්කොම මිනිස්සුම දාගත්ත නම් ඒක හරියට මේ කොරෝනා වසංගතයට නම් දානවා. චීන භාෂාවෙන් ඒකට කොරෝනා කියනවා. ඒක ඉංග්‍රීසි භාෂාවෙන් කියාගන්න බැරි වෙනකොට COVID-19 කියනවා. ඒක අවසානයේ මේ වෙනකොට ඇල්ෆා බීටා කියලා තව තව ඒවා ගොඩාක් කියන් කියගෙන යනවා. එතකොට දැන් මොකද්ද මේ වෙලා ඒ ඒ පරිසර ඒ ඒ පරිසර දේශගුණ විපර්යාස අනුව ඒ ඒ පළාත්වල ශබ්ද වෙනස් මේ හැඩතල වලට දීලා තියෙනවා. එතකොට මේ ශබ්ද තමයි අපි කපුට කියන්නේ. මෙතනට සුද්දෙක් ආවොත් එයාට කපුට කියා ගන්න බෑ. මෙතනට චීනේ භාෂාවේ කතා කරන කෙනෙක් ආවොත් එයාට කපුට කියා ගන්න බෑ. එයා මොනවද කියන්නේ? එයාත් શબ્දයක් දානවා. චීන එක්කෙනා චීන් චීන් ගාලා શબ્දයක් දානවා. ඉංග්‍රීසියේ ඒ විදේශ රටක කෙනෙක් ආවොත් යුරෝපයේ පැත්තේ එයාත් දානවා සද්දයක් ක්‍රෝ කියලා. දෙමළ ඒ පැත්තේ ඉන්දියාව පැත්තෙන් අය ආවොත් දමිළ භාෂාවෙන් શબ્දයක් දානවා. ලංකාවේ භාෂාවෙන් අපි කපුටා කියනවා. මේ එකම හැඩතලයකට මේ සිතුවිල්ල කියන්නේ શબ્දයක්, શબ્දේ කියන්නේ බොරුවක්. શબ્දේ කියන දේ නෙමෙයි යථාර්ථය. ඒ කියන්නේ මේ භාෂාව කියන්නේ බොරුවක්. භාෂාවකට යථාර්ථයට එන්න බෑ කවදාවත්. මේක චිත්තේක මැවෙන නිකන් શબ્දයක්, ධොනියක්, තරංගයක්. චිත්තයක මැවෙන ශබ්දයක ධ්වනියක තරංගයක හටගෙන නිරුද්ධ වන ස්වභාවයක් තියෙනවා. ස්පාක් වීමක්. කම්පනයක්. ඒක ශක්ති ස්වභාවයක්. ඒකයි චිත්ත ශක්තිය කියන්නේ. ඒක ඇත්තක් නෙමෙයි පවතින්නේ කවදාවත් පවත්වන්න බෑ. එතන ස්පාක් වෙලා නැති වෙනවා. ධ්වනියක් කියන්නේ ශබ්දයක් කියන්නේ පවතින දෙයක් නෙමෙයි. ශබ්දය හටගෙන නිරුද්ධ වෙනවා. හටගෙන නිරුද්ධ වෙන සිත් පරම්පරාවකට අපි කියන සිත කියලා. ඒක කවදාවත් යථාර්ථයක් වෙන්නේ මෙන්න මේ නිසා තමයි මේ පරම සත්‍ය යමෙක් අවබෝධ කරනවා නම් මේ සිත මේ සිත ගැන මන අවබෝධයක් තමයි සිද්ධ වෙන්නේ. පරමාර්ථ සත්‍ය කියන්නේ පරම සත්‍ය කියන්නේ කිසි දවසක වෙනස් නොවන සදාතනික සත්‍යයක්. මේ ලෝකයේ තියෙන සත්‍ය, සත්‍ය කියන්නේ සත්‍ය. ඒ කිසිදා වෙනස් වන්නේ ඔබ ඔබ සිතන හැමදේම බොරුවක් බවයි ඒ සත්‍ය තුල අවබෝධ වෙන්නේ. ඔබේ සිතම බොරු ලෝකයක ඉන්නේ. ඔබ හිතින් හදාගත්ත මායා වලල්ලක ඉන්නේ. ඔබ ඉදිරිපිට ඉන්න කෙනත් එහෙමයි. ඔබේ අසල් අවට සෑම මිනිස්සෙක්ම සෑම සෑම සිතක්ම බොරුවක්. ඒ සෑම සිතක්ම බොරුවක් ප්‍රතිකම්පන වලටයි තියෙන්නේ. මේක හරියට මෙන්න මේ වගේ. ඔබ දකිනවා මේ ටීවී එකේ අපි සිරසල්ලනවා. අපි යාපනයට ගිහිල්ලා සිරසල්ලනවා. අපි ඇමරිකාවට ගිහිල්ලා සිරසල්ලනවා. අපි මේ ලෝකේ ඕනම තැනක සිරස අල්ලනවා. දැන් සිරස කොහෙද තියෙන්නේ? සිරස ඕන තැනක අල්ලන්න පුළුවන් කියන්නේ ඕන තැනක සර්කිට් එක තියෙනවා නම් ඒක අල්ලන්න පුළුවන්. එහෙනම් මේ ඕන තැනක චිත්තේ කියන මේ මනුස්ස සර්කිට් එක, චිත්ත සර්කිට් එක. චිත්ත සර්කිට් එක ඕන තැනක තියෙනවා නම් මේ චිත්ත රූපෙම වෙනවා. ඒක උපමාවක් පමණයි. මේක සිතුවිලි වලයි මැවෙන්නේ. එළිය තියෙන දෙයක් නෙමෙයි. දැන් සිරස එළිය කොහේ හරි තියෙනවද? දැන් සිරස ටීවී එක ඇතුලේ යනවා ලොකු ෆිල්ම් එකක්. ලොකු පුළුල් තිරයක් දාලා ඔබට ලෝකයක් වගේ දිව්‍ය ලෝකයක් වගේ පෙන්න තැයි. දැන් මේක සිරස නේද යන්නේ. මේක ටීවී එක නේද යන්නේ. දැන් ටීවී එක යන්නේක ඇත්තක්ද? කවදාවත් ඇත්තක් වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ මේ ලෝකේ කෝටි 800ක් සර්කිට් තියෙනවා නම් මේ ලෝකේ කෝටි 800ක් චිත්ත තියෙනවා නම් සිත් තියෙනවා නම් ඒවා සර්කිට් හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් ඇත්තක් නෙමෙයි ඒකේ දිව්‍ය ලෝකයක් මවත හැකි කෝටි 800කම හිත්වල. එළියේ නෑ. එළියේ කවදාවත් හොයන්න බෑ. මොකද ඒක චිත්ත රූපයක්. සංකාරයක්. චිත්ත රූපයක් කියන්නේ සංකාරයක්. කවදා හෝ සත්‍ය නම් සත්‍ය මෙය මායාව අවබෝධ වීමයි. ඒ මායාව අවබෝධ වීමයි සත්‍ය අවබෝධ වීම කියන්නේ. මේ මායා වලල්ලට කොටු වුණු ලෝකෙට මේ සත්‍ය දරා ගැනීම අපහසුයි. ඒක නිසා මේ චිත්ත ලෝකවල ඒ ඒ ලෝකවල හදාගත්ත දේවල් සංකල්ප ඒවා ඇත්ත නෙමෙයි. ওই දිව්‍ය ලෝක නිර ඒවා සේරම කියන ඒවා බොරු. එකක්වත් ඇත්ත නෙමෙයි. හැබැයි ඒක ඇතුලේ සිර වෙලා ඉන්න කිසි කෙනෙක්ට මේක කිව්වට තේරෙන්නේ නැහැ. මේ සිත ඇතුළට හිර වුණු සිතේ වහලෙක්කුණු ඒ චිත්ත ලෝකයේ ඇතුලේ සෙරගිට්ටක ඇතුලේ මැවෙන ලෝකයේ ඇතුලේ කවදාවත් මේක තේරුම් ගන්න බෑ. ඒකයි මේක සිතුවිලි වලට නෙමෙයි මේක සත්‍ය අවබෝධ වෙන්නේ. සත්‍ය ඥානෙටයි අසුවන. ඥානෙ කියන්නේ සිතුවිලි නෙමෙයි. කවදාවත් ඔබ එතනින් දකින්න යන්න එපා. හැබැයි මේක අපිට දකින්න තියෙන එකම එක පරයයයි. මේ පරම සත්‍ය දකින්න තියෙන එකම එක පරයයයි. මේන අරමුණු තමයි මේ චිත්තේ මවන්නේ. මේ අරමුණුම තමයි චිත්තේ කියන්නේ. හැබ මේ අරමුණේ සත්‍ය ඔබට දැනෙන දැනීමක් එනවා අර ලුණු දැනෙනවා වගේ. ලුණු දැනෙන එක කවදාවත් සර්කිට් එකට ගන්න බෑ. මේ ඔබ මේ ටීවී එකේ සර්කිට් එකෙන් මවලා දෙනවනේ. මේ සිරස කියන එක ඇතුලේ නාලිකාව ඇතුලේ ලෝකයක්. ඒකම තමයි මේ උපමාවක් ගත්තේ මේ චිත්තය අපේ සිතේ වෙන්නේ. නමුත් මේ සර්කිට් එක ඇතුලේ මැවෙන එක සත්‍යයක් නොවන බව දෙක දන්න දැනීම ඥානය කියන්නේ සර්කිට් එකට අයිති එකක් නෙමෙයි. ඒක සර්කිට් එකට අයිති නෑ. ඒක මේ සිතට අයිති නෑ. සිතට එහා ගිය ඥානයක් ධම්ම චක්කුසයක් අවදි වෙනවා. ඒ තා කිසි කෙනෙකුටත් මේ ධර්මය අවබෝධ වෙන්නේ මේ ධර්මතාවය අවබෝධ කරන්න හැකිවන්නේ මේ සිත අභිබවා ගිය ඥානයන් අවදි කරගත් අයෙකුට පමණයි. ඒ ඥානය හසු වෙන තැනක් තියෙනවා. කොතනින්ද මේක පටන් ගන්නෙ? මේක දියුණු වෙනවා. මේක ගොඩාක් විවරිතෝ විජටිතෝ කියන පැත්තට ප්‍රකට වෙනවා. ප්‍රඥා ලෝකේ බබලෙනවා කිව්ව එකටයි. මේක හසුවන්නේ මේ ඥානයේ අවදිවන්නේ සිහියටයි. සිහිය කියන්නේ සිතුවිලි නෙමෙයි. මේ දෙක වෙන් කර ගැනීමයි ඔබගේ ධර්ම මාර්ගයේ ඔබ නිවැරදි කරගන්න පළවෙනි සම්දිස්ථානය. සිහිය කියන්නේ සිතුවිලි නෙමෙයි. සිහිය කුමක්ද සිතුවිලි කුමක්ද කියලා ඔබ ලියන්න පොතක් අරගෙන මේවා වෙනස්කම් දෙපැත්තට දාලා. ඔබ එකතු කරන්නේ කොයි තරමක්ද සිහිය වෙනයි සිතුවිලි වෙනයි කියලා ඒ තරමටම ඔබගේ ධර්මඥානය වැඩි වෙනවා. ඥානයට අවදිය පහසු වෙනවා. එයයි මේ මග යන කෙනෙකුට ප්‍රධානම අභියෝගය. මේ ඥානේ කුමක්ද කියන එක දකින එක. මේ ධර්මයේ හැම පැත්තෙම ඔබ දකින්න ඥාණයෙන් තමයි මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ. උද්‍යව ඥාන, බය ඥාන, බයටුපත්ඨා ඥාන, මුඤ්ඤුතු කම්මතා ඥාන, ආදීනවනුපස්සනා ඥාන, සංකාර උපේක්ෂා ඥාන, පටිසංකා ඥාන, සංකාර උපේක්ෂා ඥාන මේ මේ ඵල ඥාන, දස ඥාන. මේ ඥානේ තමයි ඔබ ගෙනියන්නේ. ඔබ දකින්න කිසිවකුට ආසවක්ඛ්‍යා ඥානේ සකස් නොවන තාක් ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. කිසි කෙනෙකුට පුබ්බේ නිවාසානුස්සති ඥානයේ අවදි වෙනකන් ධර්මය අවදි වෙන්නේ නැහැ. චුතුප්පාද ඥානයේ අවදි වෙනකන් ධර්මය අවදි වෙන්නේ නැහැ. මේ ධර්මයේ සකස් වෙලා තියෙන්නේ මේ ඥානයේ හරහායි. ඒකට හේතුව මේ සිතුවිලි වලට මේ දකින්න බැරි දෙයක් සිතුවලට කවදාවත් දකින්න බෑ. දැන් එතකොට ඔබට හිතෙයි මේ ධර්මයේ අපිට ලේසියෙන් අවබෝධ කරන්න බෑ කියලා. නෑ. ඒක නෙමෙයි සත්‍ය. මේක ඔබට පහසුවෙන් අවබෝධ කරන්න පුළුවන්. ඒක පුදුම වෙයි. මේ සිතුවිලි වලට සිතුවිලි අවබෝධ කරන්නත් බැරි නම් සිතුවිලි කියන්නේ සත්‍යක් නෙමෙයි නම් බොරුවක් නම් මේ ඥානය කියන එක අවදි කරන්නේ නැතුව දකින්නත් බැරි නම් ඔක්කොම සරලව සිද්ධ වෙයි. නෑ මේකේ සරල සංසිද්ධියක් තියෙයි. ඒක අවබෝධයක් ඥාණයෙන්මයි කෙනෙකුට කියන්න පුළුවන් දකින්න පුළුවන්. ඒ තාක් කිසි කෙනෙකුට ඒක පේන්නේ නෑ. මේ ඥානයේ හසු වෙන තැනක් තියෙනවා. ඒ තමයි සීහිය. හැබැයි ඔබ හිතන ඔය සිතුවිල්ලක් ඇතුලේ තියෙන සිහිය නෙමෙයි. මේකේ පරම සත්‍යයට එන්න ඕනේ. ඔබ සිහිය ගැන හොඳ නුවණින් දකින්න. ලුණු රහ කවදාවත් සිතුවිල්ලට ගන්න බැරි ඇයි? ඇයි ලුණු රහ පොතේ ලියන්න බැරි? ඇයි ඒක කියන්න බැරි? මේක සාන්දිට්ටිකයි. මේක සාන්දිට්ටික ධර්මයක් වෙන්නේ ඔතනින් තමයි ධර්මේ පටන් ගන්න. කිසි කෙනෙකුට මේ Tamanට දැනෙන දේ කියන්න බෑ. එතනින් එන්න ඕනේ. මේ සිත හදන හැම දෙයක්ම මායාවක් වෙන්නේ. ඒ මායාවක් වෙන්නේ කොහොමද කියලා දකින්න නම් තමන් අවදි වෙන්න ඕනි තමන්ගේ ඇත්තට. තමන්ගේ ඇත්ත ওই සිත නෙමෙයි. තමන්ගේ යථාර්ථය මේ සිත නෙමෙයි. ඔබ ඉපදෙනකොට ඔබට නමක් තිබුණාද? ඔබ සමහර විට අවුරුද්දක් විතර යනකම් නමක් දාලා නැහැ. සමහර මාස 6ක් යනකම් නමක් නැහැ. එතකොට ඔබ කවුද? අන්න එතනයි ඉන්නේ හරියක් කෙනා. ඔබ කියනවා මම කමල්. ඔබ කමල්ද? අපි කියන ඔබ කමල් නෙමෙයි. එහෙනම් ඔබ කවුරුද? අන්න ඔබ කමල් කියපු එක්කෙනා සිතුවිල්ල ඔබ කවුරුන්ද කියලා ඔබ අන්න ඔබගේ එනවා යම් කිසි දෙයක් දැනෙන ඒ අයි ඔබ. කවුද ඔබ? මේ සිතුවිල්ල මැවෙන්නේ ආයතන වලට කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. ස්කන්ධානම් පාතිභාව ආයතනම් පටිලාභෝ ඔතනටයි සිතුවිල්ලම ඔය ಜಾති හැම එකක්ම ඔය කතා කරන හැම දෙයක්ම අයිති වෙන්නේ ඔතනටයි ආයතනෙටයි. එහෙනම් ඊට මෙහා තියෙන්නේ මොකද්ද? ඊට මෙහා තියෙනවා ඔබට නොපෙනෙන මානයක්. ධම්ම චක්කුසේ අවදි වෙනවා කියන්නේ. සාමාන්‍ය ඇසට නොපෙනෙන දේ මේ ඥාණයට හසු වෙනවා කිව්වේ ඒකයි. ඔබගේ ඥාණය අවදි වුණොත් ඔබව ක්‍රියාත්මක කරන්නේ සිතුවිල්ල නෙමෙයි ඔබ හිතනේ ඔසේරම බොරු වෙනවා. ඔබගේ මූලිකයා වෙන්නේ ඥානයයි. ඔබට දැනෙනවා හැමදේම කලින්. ඔබ හිතනව නෙමේ හිතන එක පරදිනවා. ඔබ හිතන ඔබ එකක් හිතනවා නම් ඊට වැඩි 10 ගුණයක් ඥානයේත දැනෙනවා. ඔබ දන්නවා මොකද ඊගාට වෙන්නේ කියලා. ඒ ඥානය අවදි වුණු අයටයි දැනෙන්නේ. ඒක ඔබ ගාවමයි තියෙන්නේ. ඔබගේ එතනට ඔබ යම්කිසි සිහිය පැවැත්වීමක් සිදු කරත් එය දියුණු වෙනවා. මේ සිත අභිභවග්‍ය ඥානයක් ඔබ තුලම අවදි වෙනවා. ඒ මහා ඥානය අවදි සඳහා ඔබ කටයුතු කළ යුතුයි. ඒකට ඔබ මේ ලෝකේ සත්‍යයක් නෙමෙයි කියලා මුලින් දැනගත යුතුයි. ඒක සත්‍යයක් නෙමෙයි කියලා ලෝකේ දකින කෙනාටයි අවදිවන්නේ. එයාට ඒ සිහිය එයා විසින්මයි සිහිය පවත්වන්න පුරුදුයි. එතකොට මෙන්න මෙතනයි මේකේ ආරම්භය. Tamanට ලුණු රහ දැනෙන එක කාටවත් කියාගන්න බෑ. හැබැයි ඒක තමයි සත්‍ය. ඒක වචන කරන්න බෑ. ඒක සිතුවිලි වලට ගන්න බෑ. මේ නිවනත් ඒකයි. කවදාවත් පොතක ලියන්න බෑ. ඔබ මැරණකම් පොතේ ලියන්න ගියත් නිවන කියන එක පොතේ ලියන්න බෑ. ලුණු ගැන ලියන්න බෑ අවුරුදු 5000ක් පොත් ලිව්වත් නිවන නම් ලියන්න බෑ. කවදාවත් ලියන්න බෑ. ඒකට හේතුව මේ සිතුවිලි වලට ගන්න බෑ. මේ සිතුවිලි කියන්නේ චිත්ත ලෝකයක්. චිත්ත ලෝකේ බොරුවක්. මේ බොරුවක් චිත්ත ලෝකයක් කියන්නේ. මේ භාෂාව බොරුවක්. අපි මේ අපි මේ කතා කරන විඳින ඔක්කොම බොරු. හිතන්න පුළුවන්ද? දැන් මේක ඇත්ත මොකද්ද? පරම සත්‍ය මේ එකකටවත් අයිති නැහැ. ඒක ඔබගේ සිහියට ඥානයට හසු වෙනවා. සියාවදීෙන් ගර ගන්න ඕනේ. ඒතර තමයි මේක මාර්ගයේ තියෙන්නේ. මාර්ගය අවදි වෙන්නේ එතනින්. මේ අපි අපි මේක අවදි කරගන්න තමයි අපි කිව්වේ ඔබට මේ සිතුවිලි මොනවද කියලා පොතක දෙකට වෙන් කළා ඉරක් ගහලා මේ පැත්තේ සිතුවිලි මොනවද කියලා ලියන්න මේ පැත්තේ සිහියට අයිති දේ ලියන්න ඥානෙට අයිති දේ ලියන්න මේ දේ වෙන් කරන්න ඔබට හැකියාව කොච්චරද තියෙන්නේ ඒ තරමට ඔබගේ ඥානෙ තව තව දියුණු වෙනවා මෙතන දෙපැත්තක් තියෙනවා සිතුවිලි වලට රැවටිලා ඉන්න තාක් ඔබ අඬනවා වැළපෙනවා හැබැයි ඥානෙ කිසි දවසක අඬන්නේ ඥානෙ කිසි දවසක වැළපෙන්නේ ඒක සදාතනික සුවයක් තියෙන. සිතුවිලි වල සුවය ලෞකිකයි ඒක පවතින්නේ මේ දැන් ඇඳුමක් ගන්නවා සැපයි කියලා ඊට පස්සේ ඒ ඇඳුමේ පාවෙලා තව එකක් හොයනවා. අයියේ ඒක පවතින්නේ නමුත් ඥාණයට හසු වෙන සැපේ සදාතනික සුවයක්. සිතුවිල්ල මෙහෙම වෙන බවත් සිතුවිලි වලට මේ රැවටිලා බවත් ඥාණයට හසු වෙනවා. ඥානේ සදාතනික සුවේක ඉන්නවා. සිතටම තමන්ගේ සිතටම hina වෙවි. තමන්ගේ ඥානේ අවදියෙන් ඉන්නවා. මේ සිත ඇතුලේ දෙදෙනෙක් ගැන හැමතැනම කතා කරන මේ යම්කිසි දියුණුවක් ලබන අය. ඒකයි ඇත්ත. ඔබ යම්කිසි දෙයක් කෙනෙක්ව මරන්නේ සිතුවිල්ලෙන්. ඔබට කේන්ති යන්නේ සිතුවිල්ලෙන්. ඔබ ආස කරන්නේ සිතුවිල්ලෙන්. ඔබ iriසියා කරන්නේ සිතුවිල්ලෙන්. ඔබ තණ්හා කරන්නේ සිතුවිල්ලෙන්. ඔබ මරුවට පස්සේ දුක් වෙන්නේ, පසුතැවෙන්නේ ඇයි? ඥානෙට හසු වෙනවා එක වැරදි කිය. ඥානයේ තියෙන තාක්කල් ඔබට සැනසීමකුත් නැහැ. ඇයි ඥානයේ සත්‍ය දකිනවා. ඒ නිසා ඔබ සදාතනික දුකක ඉන්නේ. සිතුවිලි වල රැවටිලා ඉන්න සියල්ලෝම දුක් විඳිනවාමයි. දුකෙන් පිට දෙයක් එයාට ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි මේ ඥානය අවදි වුණු අය කිසිදා දුක් විඳින්නේ නැහැ. ඔව් සත්‍ය දකිනවා. පුළුවන් නම් මේ සත්‍යයට එන්න. දැන් අපි කිව්වා සිතට එන අරමුණේ සත්‍ය දකින්න කියලා. ඇයි අපි මේ අරමුණේ සත්‍ය දකින්නේ? මේ ඥානය හොයා ගන්නයි.